පටිච්චසමුප්පන්නයි කියලා තමයි වාය ධර්ම කියන්නේ. මේ සංස්පර්ශයෙන් හටගන්නා වූ යම් වේදනාවක් කරන සංපස්සජා වේදනාවක් කරන. අපි දුවද දුවද කියන වේදනේ සංපස්සජා වේදනාව. ගාන සංපස්සජා වේදනාව කියන්නේ නිහිරි දුවලක් හරි දුවලක් නිහිරි අන වේදනාව. ඔය වේදනාව හටගත්තාම මොකද ඇලින්න පටන් ගත්තේ මොකද? ඒක දැනගෙන අපි මේ වේදනාව කෙනෙක්ට ওই විදිහම බලන්න ඕනේ. නාසයයි ගන්ධයයි නාසයයි ගන්ධයයි නිසා හටගත්ත ගාන විඥානයයි. ඒ ගාන විඥානය කරලා ගාන සංස්පර්ශයයි ඒ වැදින සංකත බව, පටිච්චසමුප්පන්න බව, හේධර්ම බව, වෛධර්ම බව බලන්නේ. ඒකෙන් හරියට දැන් මේ වේදනාවක් තියෙන සංකතයි, පටිච්චසමුප්පන්නයි, හේධර්මයි, වෛධර්ම කියන විදිහට ඉඳලා බලන්නේ. එහෙම බලපුවහම තමයි මේ විනිසා. මුලාව, හැවදිලා. මේ පාටි කියන්නේ මොකද? මුලාව පාටි යන අපිට කවදාවත් ඇත්ත පාටි අපිට ඇත්ත දෙන්නේ. එන වැඩක් කියක් දැනගත්තා පස්සේ අවුලින් අත්හරින්න කියක් නැහැ. පිළිද බලාපොරොත්තු වෙන ගමන් තමයි. දැන් මේ කියන්නේ ඕකම කාය කය ගැනත් අකින්න. කය දකින්න ඕනේ පොට්ටප්ප කරන්නා වූ විපාක කරන බාහිරදී ගතිය. කායිත පහකට ලබා ගැනීම සඳහා කාමාස්වාදයක් ලබා ගැනීම මුල් කරගෙන ප්‍රදාන වෙන්නේ. මේ මුල් කරගෙන යම් ඒකට ගැලපෙන්නා වූ උත්පාදිකේ කල්ලා. මේ පැත්තට විතර බඳගන්න. දැන් මොකද වෙන්නේ? කායංච පටිච්ච පොට්ටප්පේච උප්පදී කාය විඥාන. අනේති. මේ කය මම කියලා ගත්තා මගේ කියලා ගත්තා නේද? මේ කයද ලබා ගන්න අවශ්‍ය බාහිර මුද්දලයක් ගව්‍ය වස්තුවක් මොන්නේ නැහැ. ඒකත් ප්‍රියමනාපයි හොඳ දෙයක් මගේ දෙයක් කියලා ගන්න. නමුත් මේ රට දෙකම නැත. සංකත. අතර මහ උද්‍යානයේ ඉපදෙන්න. පරික්‍රම උපන්න. හේතුකල් ධර්මාදී පහළ වෙන්න. හටගත්තේ කෙල්ලා යන වැල්ලා යන වැල්ලා. කෙල්ලා වැල්ලා. එහෙනම් මේක ඒ අසුරු කරන කාර්යය කියන දෙකම කරමු. ওই දෙකම සංකතයි පරික්‍රම උපන්නයි කියන ධර්මයයි වගේ. ඕක දකින්නට මුලාව නිසා ප්‍රියමනාපයක් ඇති වෙන්නේ. ඒක තියෙන්නේ. ආසාව බැඳෙන්නේ. අන්න හටගත්තා කාය විඤ්ඤාණය. ණය තියනවා කියලා යන්නේ කෙනෙක්. අයෙන් විශ්වාසයක් ලබා ගැනීම කියන බලාපොරොත්තු. ඊ අවස්ථාව අරගෙන ඊට උඩ බලාපොරොත්තු නැයි කියන්නේ. උත්තර කාය විඥානය නෝ. ඒ දකින කාය විඥානය සංකේතය ප්‍රතිසම්පන්නයි කියලා ධර්මයි වයිදා. ඊටතරේ ගුලාව කාරණා තුනක බැඳිලා ඉන්නකොට නැගිනා විපර්යයක් ඇති වෙන්නේ. නිකන් විපර්යයෙන් කාය සංස්පර්ශයක්. අනිත් කාය සංස්පර්ශය සංකේතය ප්‍රතිසම්පන්නයි කියලා ධර්මයි වයිදා මේ කොයි ධර්මයෙන් බලන්නේ. ඒබඳු කාය සංස්පර්ශයෙන් දැනෙන කාය ආස්වාදයක් ඇති. ඒකත් සංගතයි පච්චාපන්නයි කියලා තමයි වයදක් ගන්න දෙයක්. අල්ලන්න දෙයක්. අපි අල්ලන්න විතරක් කවුරුද? ජීවනාපත් මේක වැදගත් දෙයක් නෙවෙයි. මේක මෙතෙක් වේලා කවදී වගේ පවතින එකක්. මෙතෙක් වේලා නොපවතින වගේ නොපවතින එකක්. එහෙනම් මේක ජීවිතයේ ඵලයේ වශයෙන් විපාකයක් කියලා බෙදලා. මෙන්න මේක දැක්කට පස්සේ මේ ස්පර්ශයන් පිළිබඳ යම් බලාපොරොත්තුවක් තිබුණා නම් මේ බුලාවක් කියලා රකින්න පටන් ගන්නවා. දැකලා මට මුලා ඉස්පස්නේ පස් යන බලාපොරොත්තු ඉවරයි ප්‍රඥා පහල වෙනවා අන්තම ඥානය වෙනවා ඔලෝරින භාවනා විදර්ශනා වෙනවා විදර්ශනා වැඩිනකොට ඇස පිළිබඳ කන පිළිබඳ දිව පිළිබඳ නාසය පිළිබඳ කය පිළිබඳ යම් වටිනවා මම කියන බලාපොරොත්තුවක් තිබුණා කය පිළිබඳ ඉච්ච මම කියන බලාපොරොත්තුවක් තිබුණා මම කියන බලාපොරොත්තුවක් තිබුණා බලයි මේකට ගෝචර වෙන්නේ ඉච්ච රූප සත්‍ය ගන්ධනම ඉස්පස්නේ පංචේන්ද්‍රියේ ගෝචර පහත් වෙනවා ඒවා මගේ කියන බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ මුළු මුලා බලාපොරොත්තුවක් තිබුණා ඒවා ඇතුළු කිරීම නිසා හටගන්න යම් කිසි ආකාරයේ රූප බලන්න, සත් ගන්න, ගන්ධ අරගන්න, රස ගන්න, ස්පර්ශ ගන්න යම් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ විඥානයක් ගැටෙන එක. ඒ නිසා ඒවා අපි මේ කියබැලුම් යම් ස්පර්ශයක් තියෙනවා, ඒ ස්පර්ශයෙන් ඉතිරියක්. ඒ මුලට නාම බල. ඒ නිසා අරගෙන යම් විඳින අපි වගේ අවිද්‍යාව සහගත විඳිනයක් තියෙනවා. ඒ විඳිනාව දැනෙනවා. එනවා දැනෙනවා. ඔයකී ගතාව මන්ත්‍රීතියන් එකත් වේදනාවදී තමයි හිතෙන් හිතාගෙන වෙන්නේ. දැන් මුලාව හඳුනා පිටතින් යවලා මුදී කරලා. එනම් ඇතකන දිවනාසයේ ශරීරයේ මන කියන මේවාට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිර ලෝකයේ ලෝකයල් ළඟින් ඒකත් එක්ක බැඳිලා ලෝකෙදි ඉල්වගෙන ඒක ප්‍රියයි මනාපයි යහපතයි කියලා මුලා දෘෂ්ටිය වෙනපත් වෙලා ඒක බැඳී පවත් ගන්නා වූ පැවැත්මයි කියන යමක් ඇති නැහැ පැවැත්ම බලාපොරොත්තු වෙනවා පැවැත්ම බලාපොරොත්තු වෙනවා කියන්නේ ඔය එකදෙනෙක්වත් තණ්හා වෙලා ඇහැ කියන තණ්හා වෙලා නැහැ දැන් අසු තණ්හාත් කන කියන තණ්හා වෙලා නැහැ සෝත තණ්හාත් නැහැ නාසයේ කියන තැනෙහි කාවිලා නැහැ. ගාන තණ්හාවක් නැහැ. ජීව කියන තැනෙහි දැනහ තණ්හාවක් නේද? ජීව තණ්හාවක්. කය කියන තණ්හාවක්. කාය තණ්හාවක්. රූප කියන තණ්හාවක්. රූප තණ්හාවක්. ශබ්ද කියන තණ්හාවක්. ශබ්ද තණ්හාවක්. ගන්ධ කියන තණ්හාවක්. ගන්ධ තණ්හාවක්. රස කියන තණ්හාවක්. රස තණ්හාවක්. පොට්ටබ්බ කියන තණ්හාවක් නෑ. පොට්ටබ්බ තණ්හාවක් නෑ. ධර්ම කියන එක දරන්නේ හිතින් තණ්හාවක් නෑ. ධර්ම තණ්හාවක්. සංහා නිරෝධනාවදී සංහා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන අපාය නිරෝධෝ හොයි ඒව නිසා මේ ලක්ෂ දුක්ඛ කන්දේ දුක්ඛ කන්දේ නිරෝධෝ හොයි අනිවර දැන් නිවන්ද දැන් මෙච්චර කපිච්ච සමතේ ගා සමත ලෝකේ සමතේ කාමච්ඡන්දේ ඉන්න සමතේ නැතුව හිටියා දැන් කාමච්ඡන්දයක් තියෙනවා කාමච්ඡන් දැනීම ගැටීම ලබා දෙන්නේ. දැන් කම්මැලි මම විදිහට ඉන්නේ ඔය. අර කාමයේ දැන් ඒක තියෙනවා. දින විදියක් තියෙනවා. ඇවිදීමක් තියෙනවා. කුමසක් තියෙනවා. මොනවද? දැන් වැඩියක් තියෙනවා මොනවද කියන්නේ? ඒකේ තමයි ඔක්කොම. දැන් නීවරණ ලැබුණා පස්සේ නීවරණ හවතුනම සමතිත. විදර්ශනා කරපු නිසා ප්‍රඥාවක්. මොකද කියන්නේ? සමතය විදර්ශනාවයි සම වෙලා තියෙනවා. සම වෙලි කියලාට මගමල්ලයි. මේ මාර්ගය ඔබට. විපෝති. සංහා කියන්නේ සංහා කියන්නේ නිබ්බාන. රාගපේ නිබ්බාන, දේශපේ නිබ්බාන, මොහපේ නිබ්බාන. රාගයේ තේල්ලා කියන ද්වේෂේ විලක් නෑ. එක පැත්තක් කියනවා අනිත් පැත්ත. ද්වේෂය හටගන්න බුදු රාගින් අල්ලගත්තා. රාගින් අල්ලගත්තේ අතරම ගැටලි හිතුවා කීයද ලෝකෙ. අභ්‍යන්තරේ තියෙන බාහිර. එන ද්වේෂය. ඒකත් ඒක. රාගය ද්වේෂය විදෝයි දකි. ඒ කියන්නේ මොහපේ. රාගපේ නිබ්බාන, දේශපේ නිබ්බාන, මොහපේ නිබ්බාන නිවාසය. දැන් ওই නිවන් මාර්ග උත්තර තියෙන්නේ හොඳට මුදාලා හසු දේශනා කරනවා. ওই ඉන්ද්‍රිය භාවනාව වලකට විතරක්. ඉන්ද්‍ර සුචරිතය පූර්ණ වෙනවා. දැන් කාය සංවරය තියෙනවා. මේ කාය සංවරය. වාචික සංවරය. මනෝ සංවරය. ඉන්ද්‍ර සුචරිතය තියෙනවා. ඉන්ද්‍ර සුචරිතය නිසා සතර සතිපට්ඨානය. දැන් සතිය සතිය දිනකට කියලා. දැන් 100ක් දුර දැන් ඉතර කලින් 100ක් කරන්නේ. මුලාවක් පස්සේ මුලාවක් ඇත්ත කියලා. දැන් ඉත දැන් මුලාව මුලාවට කියනවා. දැන් සතිය තියෙනවා. දැන් සතිය තියෙනවා. දැන් ඉත වැඩක් නැතිව හතුරුවම අසුරන්නේ අපි ගුලාවත්ති වෙනා දැන් මේ ගුලා. දැන් කාය අනුපස්සනාව කියන්නේ නේද? කාය අනුපස්සනාව වෙන්නේ. දැන් වේදනාව අපි ගුලා වෙලා දැන් ගමන් කරමු. වේදනාව අනුපස්සනාව වෙන්නේ. යාර වැරදි හිත් පස්සේ යනවා. නේද? හිත අනුපස්සනාව වෙන්නේ. වැරදි ලෝක ධර්මයන් පස්සේ දැන් යනවා. ධම්ම අනුපස්සනාව වෙන්නේ. පතරහත් ගන්නනේ වෙන්නා. පතරහත් පස්සේ පතරහත් පස්සේ වැඩුවද වැඩුණා. අන්න වැඩුණා. වැඩුණා කියන්නේ ධර්මයේ ධර්මයේ පාත්තනාව කියනවා. දැන් මොකද? දැන් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. නෑ. සම්මා දිට්ඨිය කියන්නේ. විද්‍යා සංකල්පයක් තියෙනවා. සම්මා සංකල්පයක් තියෙනවා. දැන් විද්‍යා වචන භාවිතාවක් තියෙනවා. විද්‍යා කර්මාන්ත භාවිතාවත් එක්කම නෝකරා. විද්‍යා ජීවත් වීමක් තියෙනවා. විද්‍යාවට කරන උදාහරණයක් තියෙනවා. විද්‍යා සතියක් තියෙනවා. විද්‍යා සමාධියක් තියෙනවා නේද? ලෝභයක් නැහැ, ද්වේෂයක් නැහැ, ඇලීමක් නැහැ, ගැටීමක් නැහැ. ඇලීම කැළඹිව, ගැටීම කැළඹිව, කලබලයෙන් පිළිගමනේ සමාධිය. අනාගතය. සම්මා සමාධිය. දැන් සම්මා සමාධියද ඒක කර මූල විදර්ශනා ප්‍රඥා ඉහළින්ම නැగిලා ගිහිලා නිදා ගන්නවා. අත්තරී කියන වේලි කියන විදිහට සම්මාඥානේ පහළ වෙනවා. අත්තරී කියන වේලි කියන විදිහට විදුලිය විදුලිය විදර්ශන සමාන දසාංගේ සමන්නාගත්ෝ අරහාදී උච්චති. ඔන්න අංග 10කින් සමන්නාගත්තුනා සම්පූර්ණ වුණා. එයාට අරහත් වුණා කියන්නේ. ඉතින් ඔකත් පරිමාවයි. ඒ වෙනකොට බලන්න. ওই ටිකට අරන් ඉඳී තේරුම් බල ගන්න ඕන සීකරන්න. ඉතින් බලන්න. එන අරගෙන ඉවරයි. හටගත සියල්ල විපරිණාමයට පත් වෙලා වැරදෙනවා. හටගත සියල්ල විපරිණාමයට පත් වෙනවා නම් වැරදෙනවා නම් මේ මං කැමතියි කවදා පවතින ලෝකයක්. මේ කයත් නෑ බාහිර ලෝකෙ. කැමති දෙන්නේ නම් ඉච්ඡ දෙන්නේ අනිච්චයි. යමක් ඉච්ඡ දෙන්නේ නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් දුකයි කියලා කියනවා. යමක් ඉතිර නම් දුකයි කියලා. අද බුද්ධ වදනයක් බුද්ධ දේශනාවක් කවදාවත් තාර්කිකට වාදයට ගොඩ වෙනවා පලස්සන්න බැහැ. ඔළුව ගැටමක් හැදෙනවා බඩේ අදිනියක් හැදෙනවා. ඉතිර නම් දුක ඉතිර නැත්නම්. යමක් ඉතිර නම් ඉතිර නැත්නම් ඒක ඒ කියන්නේ බඩේ අමාරු හැදෙනට පස්සේ බඩේ අමාරු බෙදා බීලා හොද කරගන්න. ඉතිර නැති නිසා. ඒක දුක. හැදෙනවා ඔළුව ගැටමක් නැත්නම්. ඉතිර උනා තමයි. ඉතිර නැති නිසා බීලා බීලා පැනෝල් බීලා බීලා ඔළුව ගැටමක් කරගන්න. දැන් ඒක දුක. එහෙනම් කෝවත් ධර්මයෙන් ගැලපෙන කතාවද ගැලපෙන. මේක කම් තමයි ධර්මයට බහ බලන්න විදියට බහ බලන්න ගැලපෙනවා නම් පිළිගන්න. ඒ බහ බලන්න කොහෙද අපි? අපි කීයක ඇත්ත කියද? දැන් බුද්ධහම ගැන කොහොමද? අකුරට බලන්න නැතා විරණා පිළිගන්නවලු මූල ධර්මයෙන් ඇත්තයි. අටක් කරා දීන් පද සම්බුද්ධයෙන් ප්‍රකාශ කරා. සියලු විද්‍යානනා කියලා ලෝකයක් දෙන්නේ අකුරට බලන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම. යදා නිත්‍යං සිදුත. ප්‍රතිනේ. නැ ඉච්ඡ අනිත්‍ය ඉච්ඡ කියන්නේ කැමැත්ත. අන් ඉච්ඡ න ඉච්ඡ කියන වචනේ කියන්නේ කැමැත්තට න කැමැත්ත කියන්නේ. කැමැති කියන්නේ නම් ඒක දුකයි. දැන් ඒකට තර්ක කරන්න පුළුවන් කම කරනවා. දැන් කැමැති කියන්නේ නම් ඒකත් දුකම. කැමැති කියනවා නම් හැබැයි ඒක ලෝකයක් නෑ. ලෝකේ හැමදේම තියෙන කැමැති නැති. අන් කැමැති නැති යමක් ඇති ඒක දුකයි. නේද ලෝකෙම කැමැති නෑ ලෝකෙම දුකයි. ඉතින් එදානිච්ඡන් තාසුක. යන් දුක්ඛං සදත් අපදාන. යමක් තිබෙන මේ අනාත්මයි කියතෝ. ආත්ම කියන්නේ ඇත. නේ ආත්ම අනාත්ම. ආත්ම නැහැ. ආත්ම ඇත යන එකතුන් තියක් ආත්ම නැති වෙන අනිත්. අන්ත. ආත්මයි කියලා ගත්තොත් සාසෘති. ආත්මය නැහැ කියලා ගත්තොත් සුති. ඔය සුති දෙකට ඉඳලා කාදාව නිවන් දකින්න. අවුරුදු 100ක් අනාත්මයි අනාත්මයි කියලා. දකින්න. ඒකලා තියෙනවා. අන්න බලන්න කියන මිනිස්සු. එහෙනම් මොකද කියන්නේ? අනත්තක් වශයෙන්. පිළ වෙනස් කරලා දුන්නු. ඒත් කරලා අපි අයියා කරමු. පිළට පණ වාක්‍යය දැක්කත් නියම අරන්. අනත්ත කියන වචනේ සංස්කෘත භාෂාව ඔබේ පාලි වචනේ අනත්ත. සංස්කෘත භාෂාවේ තියෙන අනර්ථ සිංහල භාෂාවේ තියෙන අනාථ. මොන වචනේ? දැන් අපි සිංහලෙන් ගන්නේ කොහොමද අනත්ත කියන්නේ අනාතයි යමක් කැමති දේ නැත්නම් දුක ගෙන දෙනවා ඒ පස්සේ යන්නේ කා අනාතය ඉතින් අනාතය කියන්නේ අනාතය වුණා ඉලාපාව කොහොමද ඒක වලදකට තනකට අල්ලගන්න කිව්ව තනකට අත්හැරියොත් නාතයි අනාත දකින්න අනාත දකින්න අනාත දකින්න අනාත දකින්න මොකක්ද අත්හැරීමක් නොයල්මක් නිදීමක් ඇද්ද නාතයි. අල්ලා ගැනීමක් ඇද්ද නාතයි. අනාථ දැකලා නාථ දැකලා කවුද කවුද අනාථ නාථ? යෝ ධම්ම පදුන් දෝවා පදුන්. දැන් ධර්මයේ දැකෙන්නේ නාතයි. අනාථ දැකලා නාථ දැකලා අරවම ඉරකරේ. අනාථ නාථ කියන්නේ. අර විස්තර. දුකේ නිමි දැක් ධර්මයේ. අන් ධර්මයේ නිමි යෝ ධම්ම පදුන් දෝවා පදුන්. යෝ පටිච්චසමුපාද පදුන්. යෝ ධම්ම පදුන්. දැන් මේ පටිච්චසමුප්පාදේ දැකිද? ඔහු ධර්මයේ ඉඳලා. දැන් මේ පටිච්චසමුප්පාදේ විදිහට බලන්නේ නැහැ. ඇහ හත ගන්න ඇයි, කන හත ගන්න ඇයි, දිව හත ගන්න ඇයි, රූප හත ගන්න ඇයි, ශබ්ද හත ගන්න ඇයි. පටිච්චසමුප්පාදේ විදිහට. ඒක දැක්කට පස්සේ මොකද? අනාතයි නේද? එහෙනම් මොකද නාත? අතෙන් නෙවෙයි විද්‍යාවකට නාත. නේ යෝ පටිච්චසමුප්පාදම් පටිච්චෝ ධම්මපටි. අනාතයි නාතයි කියන දැක්කම ධර්මයේ දැක්කම. අනාත්මනාත් දැක්කට පස්සේ ඒ අවබෝධය දුරු කරගත්තම දැක්කීම කොහොමද? අනාත්මනාත් දැක්කම සීතිය, පිළිසිවි, අනුපිළිසිවි දැන් මෙච්චර පැහැදිලිව තියෙන ධර්මයක් බැරිලා ගියා අපි යථාභූත කරා. පිළිකණයක් මුලින් ලබන. පුළුවන් එක දෙනෙක් ලයින් එකේ ඉන්න භාවනා ආස්වාදයෙන් පස්සාවට ආස්වාදයෙන් පස්සාවට. නැතේ. අනිත් ඉස්ජෙකට අපි ආවේ දැන් පන්නනවා. හැබැයි ඔය රූපකාම, සද්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියන මේ කාමයන්ද බැඳලා තියෙන ඉඳ කලා ගන්න එක. අංකාරේ ඔක්කොම තමයි. මේ දැන් ඔළුවේ තුවාලයක් වගේ හදාගෙන සසර ගම හදාගෙන ඉන්නේ. ගලවා ගන්න බැහැ මේක. බුදු පියාණන් වහන්සේ දුන්න ධම්ම අවබෝධය ඇරෙන්නේ වෙන කිසිම අවබෝධයක් දාලා මේක ගලවන්න බැහැ මුත්තන්ට. මේ ඔළුව මුත්තනේ හදාගන්න. ඒ යෝග හරිය අමාරු වෙනවා. කැමිනේ. ඒ තුවාලේ වදුනට පස්සේ දී අමාරුවක්. ඒක සංසාර තුවාලේ වදුන ගාලා හරිය අමාරු වෙන හැටි කරගන්න. හැබැයි ඔකට ඉනිජා ජීවා කරලා හරියන්නේ. තුවාලේ ගත්තා ඔළුවේ තුවාලේ ඔළුවේ අද ගාලා ඉඳලා තුවාලේ කරගන්න බැහැ. අවශ්‍ය ධම්ම අවබෝධය දාගන්න. තුවාලෙකට වෙලා සංසාරික තුවාලෙකට වෙලා සංසාර විමුක්තියට පත් වුණා ගමන ඉවර තුවාලෙකට වෙලා මොකද කියන්නේ පෙරදීට විපාක කොට ඉවෙන්නකම් කැඩිලා ගැනිච්චා කැරේලා ගැනිච්චා විදෙලිලා ගැනිච්චා යකුකනවා යකුහාවා අද තමයි මේක ඉවිලිලා තමයි වගේ දැනගන්නේ ඉන්නාදී එන ගේවත් බය නැහැ හරියට නැහැ කිසි බයක් මේ ශරීරයේ පාස්සේ ආසාවක් වෙලින්දාවල ජීනින්න පාත. ඊරිදාල ඇති කරන්න බලන් කියන්නේ නෙවෙයි. ඒක පාත ගන්නකොට කියා ගන්නකොට නෙවෙයි. තාතනාදී පොතල ගන්න. ප්‍රකාශයෙන් ඉන්නවා නම් මෙතන ඉන්න. දැන් ඇති කරන්නේ කියන්නේ නැති කරන්නේ කියන්නේ දෙකේම නේ. පොතල කවන්නේ. අතීතයේ නෑ අනාගතයේ නෑ වර්තමානයේ නෑ. අල්ලපු දෙනා. සියල්ල අත්හැරියට කියනවා. සියල්ල අත්හැරියම වැරදුනේ නැහැ ජීවත් වෙන්නේ. මේ යමෙන් සාධාරණ වැරදුනේ. වැරදුනේ. ජීවත් ජීවත් වෙන්නේ. අනිත් සාධාරණ උන්නතට මනසට යන්නේ. ඒක අපේ තමයි. ඇත්ත දැකරවද උන්නතට යනවා. අන්න අපේ ඉතින් මොකද දැනගන්න ඕනේ අන්න අරිහත් කියන මේ බුද්ධ ආගම ප්‍රතිපලකින් දහම හරියට තේරුම් අරගෙන ඕකෙදී දැන් මෙච්චර කාලයක් අපි අහන්න හම්බ වෙලා නැහැ. මේ අහන්න හම්බ කරන අතුරුද සද්දම්ම පරවදුල්ල රෝපී ඕක. සද්දන්නේ හරිය බුද්ධෝත්පාදයේ නිර්ලභයි සද්දන්නේ පරමදුල්ල. ආන්න හම්බ නැති දැන් අතිදුර්ලභ දෙයක් නිසා අපි අවුරුදු ගානක් ගෙවල් නාවා. බණ වාදයේ වැඩිලා. අපි අහලා නැහැ නිවන් දකින්න අවුරුදු කියලා වරපන්න. නමුත් දැන් මේක අහගත්ත ගමන් එකපාර දරා හිටින්න. පටිගත කරන්නේ නැවත නැවත අහලා හරි ගමන් නැහැ කොහොමද? ඒක නැවත නැවත අහලා අහලා ඉතින් ඔය අවබෝධය ලබා ගන්න. ඔය න්‍යාය දැනගන්න දහම් න්‍යාය. දැනගෙන දීකරන පටන් ගත්තාම වැඩි කල් යන්නේ අපු කුරුලිලා. කුරුලිලාට පස්සේ ආයෙත් අදීමේදී නැගිලා පටන් ගන්නවා දකින්න උතුම් දකින්න පටන් ගන්නවා. ධර්මයට තමයි දකින්න. අනාථදී අනාථහැදීකම දකින්න. නාථහැදී ලෝකෙ දකින්න. අත්තරී මීඩියමක් නොයල්මක් ඇද්ද ඒකයි නාථහැදී කියන්නේ. ඒක නිවෙන්නේ දෙවි. දාසාත් යන්නේ පහල දහමට පහල. නබෝදාපාර. ධාම අවබෝධ කරනකොට ඔබක් තියෙනවා දාපාර. ඔච්චර කවිය සතර බලතු වටිනාකම් පිළිලෙව විතර විශාල වටනක් තියෙනවා ධර්මයේ අවබෝධ වෙනකොට තේරුම් ගන්නකොට මහමිරත් සමාන ඉඳලා ගියා ඉතුරු වෙලා තියෙන්නේ මුන්ති ගල් කැට හතරක් නැහැ දුරු කැට හතර ප්‍රමාණයක් තිබුණා ඊවල ඒක තමයි සුද්ධාගාමීලා අනාගාමීලා අරියත් දෙපතලා ඊවලට පිළිච්චි මුන්ති මුන්ති දුරු කැට හතරක් තිබුණා ඊවල දින හරි සෝවාන් ඵලයේ ලැබෙනකොට මහමිරත් ඉඳලා ගියා ඉතර උපාදානයක් ඉඳලා ගියා ලෝක ආශාවන් බලාපොරොත්තු වෙනවා. අපි ඉඳ බලාපොරොත්තු වෙන ලෝක හැටි අයිති කරලා දැනගන්න. ඊට පස්සේ උදේදී එදින්දා ජීවත් වෙලා ඉන්න එකත් තාන දදී කහනවා වගේ කාමාස්වාදය සඳහා මොනවා දැනෙන්නේ තියෙනවා. සකුදා ගන්න නිකන් යති. සෝවාන් ඵලයේ යනකොට මේ අවශ්‍ය මට්ටම රැස් කරගන්න එක ඊට වඩා වටෝ නැති ඉතින්. මේ රැස් කරගත්ත ටිකක් දුක මට රැස් කරගන්න ඕනේ නැහැ කියලා සකුදා ගන්න රැස් කරන බලාපොරොත්තු කරලා. ඒ විද්‍යාවේ ආසාවට අවදි. ආසාවට වහල්. උජ්ජවල මහා කරදය රැස් කරගෙන ඉන්නවා. අපේ විසිරි නොදිනක් කමන්නේ රැස් කරගෙන ඉන්න කරදය. ඒ මත වෙනවා. විසිරි කියන පරිසාරයක් දැනගන්න අනාගත. ඉදීම බලාපොරොත්තු. හැබැයි ජීවත් වෙන කෙනා තව ආසාවක්. අරියත් මාර්ගයේ වැඩෙනකොට ජීවත් වීමේ ආසාව ප්‍රකට වෙන ඉඳලා ඉඳලා අරියත් ප්‍රකට ඉඳලා ඉඳලා අපේ ඔය ධර්මයේ මය ඔය තාවෝ දෙන්න විශ්ිකා ඔය දෙවිදත්තම ආයි වරහන් ඕනේ නැහැ මේවට ඔය ඔය තේරුම් ගන්න කවදාවත් කරන්නේ වදාහගත්ත දේට අනුකූලව පිළිවෙල පුරනවා මිසක් ආයි බනහාව වගේ ඉන්දියක් නිදන්නා තේරයි කියන්නේ මේ මෝඩෙට නිවන් දකින්න බණ දේශනා කරලා වගේ මේ මෝඩේ තවත් ගානෙ බණ කියන්නේ කිව්වත් ඒක මොන මෝඩකමද ඉතහා අර විතර කරලා බනහාව වගේ ආගත්ත වන තේරුම් ගත්තා නම් දැන් අරන්නේ රුක්ම දුන්නා කරගෙන යන්නේ ඒවත් එලා තමන්ට කිවිලිය කරගන්න ආයෙ මම පස්සේ ඉන්නවා. එනවනම් බුදුරණාහි විශ්තියක්. ඒ මේ මොඩිය මම පස්සේ. අද අද මේ බණහඬ ඉන්න පුදුලා දින අපේ කතාවේ හැටියෙ. 45 සාරුපිය 50ක් වගේ බුදුරණාහි වගේ හිතන්නේ ඉවරයි. එක දවසක් අහලා අවුරුදු දෙකක් අහලා අවුරුදු දෙකක් අහලා ඔළුවා කිය වත්තේ මම අපි කිය ඔක්කොම ලැහැතුණා නම් කියලා මේ හත් කෝටිය ජනතාව ලැහැතුණා නම් ඊළඟට කොහොමද කරන්නේ අන්තිම වෙනකොට කවුද කියලා. අන්තිමට සුබද්දර කියලා වහන්නේ එදා වරහට අපේ කෙනෙක් ඇවිල්ලා බණ ඇහුවා අන්තිමට. කවවර බණ හදාගත්තා. අවදි පාස් කවුරු බණ හව කවුරු ආවා. ඒගොල්ලෝ ඉවරයි. ආනන්ද වතුරුදා වතුරුදා දෙයි. අර පොඩි ගාන කිව්ව මහරහතන් වහන්සේලා කවුරුත් ළඟට ආවා වතුරුදා. අනිසාරි යම් අදාතිය වෙනවා. උපදා නැති ඉතර. ඒකේ නාලගොන් විද්වාපාන්නේ වතුරුදා කියනකොට වතුරුදා දෙන්නේ. මොකද අද බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සංවිධානය අතර බෞද්ධ සංවිධානය ඔක්කොම විදියට දේවල් කරනාලේ බෞද්ධ දේවල් එක්ක අපි ඉලක්ක වෙනවා වෙනම දෙකිය අපේ ගහලා බෞද්ධිය ඒ යටි සංවිධානය විතර ගහම කියන්නේ පස්සේ බලලා විතර ඒක මොකද? ඔය ක්‍රමයේදී කියන සංවිධානය අපි ගන්නවා හදේ තියෙනවා. අතේ පාසාරු දාන්තිනේට කවුද ගියා දහහඳුර වැඩිලා ඉන්න පිටිවිල වලට ගැටෙන්න කියා කියා කියන්නේ තථාගතයන් වහන්සේ ඒක පුදාපාන අද කරගන්න වැඩ කරපුවා තමයි කරන්නේ කවුද මේ උන්වහන්සේ ඒක කියන්නේ පණිවිඩය දෙන්නේ ආ ගමේ පාසාරු ගමේ ඕටි කියා ඒ අවස්ථාවේ මම ගියා රාත් පරිවර්තන වගේ තමයි මම දෙන්න අදින දුරේ දැන් විදුමා පාන්න යන්නේ නැහැ තිබුණාද දිවද? දැකේ නැද්ද? දැක්කා. කියන්නේ මොකද? පාදිවස 15 කියනවා මේ නෙමෙයි අපේ දා බබලෝ කියන දෙයක් ගන්න. කොහේ හැදින්න පා. කොහොමද කරන්නේ? මේ බේන්නේ නැහැ. තාන්නට ඕනේ අද වැටිලින්නේ. අන්න ඉන්න අපේ දා බබලෝ නහවල් බම්මට කියනවා මොනවද ජබලේ නාට. ඒක දැක්කේ. එයා මේ මහ පොළොවේ අහවල් දෙනින් ගාවා බුදුරණ හොඳ දකින්න බෑ ඒක. ජීවිතේ අපතහල අතහරින්න. ඒක අන්න විපාකයි නන වගේ ඉන්නවා දැකේ. දුන්නම් කියලා දකින්න. කම්මත කෝටි කම්මද ආයදෝ කම්මබඳු කම්මබඳු කම්ම කවිහාර. යම් කම්මං කයිසාපි කල්යාණං වාභව කම්මත අසදායත වයිසාපි. ඉදිරන්නන් නම් කියලා ඔලෝ විදිහට. මට හම්බෙලා තියෙන එක ඉතින්. ඉතින් මේ වගේ දෙයක්. ආගමේ වගේ දෙයක් නෙමෙයි. ඉතින් අපි කම් ඒකන්නේ ගෙවන්නේ. ගමන රොදිවිච්ච එකක් නම් 10000 කට ඔපු ගහලා නාවලා. ඔව් කරන්නේ දෙයක්. ඒක අපි ගෙවන්නේ. ඉතින් ආහතේ දේශනා කරලා මේක කරලා. ආ දෙයියන් දැන් උන් බලපොරවිලා. ඒක බලන්න. ස්වාමීන් හරි කියන්නේ. මේ මේ මොහොතකදී කියලා මම හිතන්නේ. හැමදේම තනිකර මල කාඩියාව හොර වෙලා අදින්න හොද. දැන් බලපුවා තනිකර පිළිදි. මේක දුන්නයි කොහොමද කියන්නේ. ඕක තමයි යන්නේ. මං කරපු කර්මයක් මට බලන්න ඒ විලාසිය වගේ හොර වෙන්නේ හේතු ඒක. ඒ කර්මයේ කීයද කියද මම හිතන්නේ. ඉපාතේ විතර කරා. ඒ යොමුනට පස්සේ අන්න දැන් වැඩි හරි. දැන් ඒක පැහැදිලි කරා. දැන් මේ පිටේ නිකන්ද කියත් අර විකාගේ බාහිර විශ්ය අපුරු කියත් ඔක්කොම ලබනවා. නැහැ ඔය කර්ම විපාක කියන න්‍යාය ආකාරයේ දායාද කියන එකක් කරනවා කියලා නෑ. මොනවා කරන්නේ? මේ රමණේ කීකා බව දන්නවද? ඊයම කරේ කරා. විපාක. අවිද්‍යාව තමයි. මේ ඉන්න උන්වහන්සේ රැඳී යනවා. ලෝක අපි ඉතර විතුනා කියලා. තිස්සවුද්දක් නාන්නේ නැතුව මෝහ හොදන්නේ නැතුව බය හොදන්නේ නැතුව අරිහත්ත්වයට පත් වෙනකම් කවුරුද හොදන්නේ කියන විලාගේ අරිහත්ත්වයට පත් වෙනවා දහස් ගානක් දිවිදියාවක් සාතනා කියලා බයව දැනෙන්නේ කියලා. තුනා තුනාදී කියන්නේ තුනාදරේ කර්මස්ථාන ආකාරය වශයෙන් දුරවල කර්මස්ථාන මේක. ඒ උන්වහන්සේ අරිහත්ත්වයට පස්සේ බයව හොදන්න හදනකොට ඊදි දිවි දැරිවා දහස් ගානක් පිටින් කියලා ප්‍රාර්ථනා කියලා වුණා. බුදු පියාණන් වහන්සේ වදිරියක් කියලා දකින්නේ නැහැ. දකින්නවා. අයියා මේ වෙදි. ඒ අතේ දෙන්නේ. කතාව වුණේ. අතේ කර්ම විපාකයේ ගෙවන් ජීවිතය උන්වහන්සේ කරලා තියෙන මේ ගෙවන් දින කර්ම විපාකය. අපි කියන වැඩ. මේකේ ඒ වගේ තිබුණේ අර හත්ය. ඒකයි පාවු දන්නේ දහස් ගණන් කරගෙන. උන්වහන්සේ පාවු දන් දෙන්නේ සතර නිමිත්ත කරන්නේ. බුදුරණවහන්සේ වස්තු කියන්නේ සතර නිමිත්ත තමයි. සම්මු විස්වාමි. උන්වහන්සේගේ පාය හොදන වෙලාව. අතකොඳ විනාශ කරන්න තියෙන වෙලාව මෙච්චර උත්සාහ කරලා නිලවන්තව ගුණවන්තව අවුරුදු 30ක් පහකට ආරයතර පස්සේ උන්වහන්සේගේ පාය හොදන කතා වුණා. ඒ රාතනහතරත් දීපු අතනේ බිම්මෝනේ කියන්නේ. කියන්නේ දැන් මට යන්නේ කියන්නේ පොදු කරේ වලකදී උනාට වලුකේ මට යන්නේ විදිහට. දැන් ඒ පිළිද වෙන මට විදිහට. දැන් මම මොකද කරන්නේ උපකරණයක් අරගෙන. ආ රටම උපකරණයක්. කොච්චර රහත් කියලා ගෑන්ලි කරගෙන යන්න ආද. ගෑන් ගෙවි කරගෙන. පවාරද ගෑන්. ගත වගේ ඉදිවලේ මැදිලෙන් අර ආගමනාට ඉන්න කාමි බවල තියෙන බවල තියෙන කරුණ. බලපෑ ගෑන් යන්නේ මොනවද කරන්නේ? ඉතිරිස්සන කියන වයි මම හොදන්නේ අනු ලකුණේ ආම්ලගේ මාය වදලා අමාරු කිනවා ලකුණේ උපකරණ ඉතර ගන්න දෙන්න ඉත දුරට ඇවි ඒ කතාව කරලා අනේ ඒකත් ජීවිතය බුදුන් වහන්සේ ලෝකෙට ඒ බුදුන් වහන්සේ උදව් කළා අතුරුදි අරගෙන ඉහවල කියන්නේ නැහැ මිනිස්සු කියන්නේ එතකොට කලවන්න මිනිස්සු සාමාන්‍ය ඒවා මේ හරි දීප්තිමත් නිස්තිවල දීප්තිමත් මොකද අරුණ ශරීරය හරි කඩවන අනිත් අය වගේ දෙන්නේ. මේ අමුතු කර්ණයක් දැකලා අහනවා විසුණු හන්දලා අපිට අහනවා. ස්වාමීනි මේ මොකද බෑකක් දැකලා කවුද? ඉහිව ගානක් ඇති. රෝදීන් අරගෙන. මේ ජරාවල් ඔක්කොම අරගන්න. ඒ මල පහ කරපුවා ලීස් එකලා ගියේ ඔක්කොම ගන්න. අදින්නේ දින අදින්නේ මේ ඉලවද කියන්නේ. වාදනය. දැන් කවුද? සාමේ මනසෙදී ආවේ සත්‍ය දෙවි. සාමේ සත්‍ය දෙවිඳුර මොකද කියන්නේ? චක්‍රදේවින්ද්‍ර දුර්ලභ කාදාරකේ. ඒ චක්‍රදේවින්ද්‍ර මේ අපාගත වෙන්නේ හිටියේ. අවශ්‍ය ගිහිලා. මේ විලාදී මම මම ධර්ම දේශනා කරන විලාදී. යා සෝතාපන්න ඵලයට පත් වෙනවා. මේ අධ්‍යයනයේ සිට වෙලා ආයි චක්‍ර විනාමෝ කරා. ඒ පිළිනාව කරා. ඒකයි ඉන්න කරා. මේ එච්චර ගුණසලක වුණාමද ආනන්ද වතුරි වහින ඉන්නට වතුරි වදන් කියන්නේ. දැන් මිනිසුන් පස්සේ ඇවිල්ලා. ඒකයි මම කිව්වේ. ඒක එහෙම කිව්වා. අර විලාසිය කෙනට කියලා අහන්න පුළුවන් කවුද? අන්න ඒක තමයි දැක්කා. වලක්වන්න බැරි කර්ම විපාකයක් කරන් දෙයක් නෑ වෙන්නේ. විකටතාව. කර්ම විපාකේ වලක්වන්න බැරි නම් ආවර්ජන කරන්න තියෙනවා. ආවර්ජන මොකෝ කරලා ලගින් ඉවතන. ඉවත තියෙන ආවර්ජන කරලා ගන්න. ආවර්ජන කරන අවස්ථාවේදී ආනන්ද හම්බුන ආවර්ජන කරගන්න බැරි වුණා. ස්වාමීන් කල්පයක් වැඩි විදිහට දීක්වා කියලා. මානවලමී කියන යත්ම කෙරේ පුළුවන් නෑ අවස්ථාව. ඒකත් කෙනෙක් තමයි. නිකම්ම නෙවෙයි ඒකත්. අර කලින් භාගය අනුව ප්‍රාණි දිනවා පාඩේ. ඒකට හේතුවමයි බලන්න. ඒතර ඉවත් ඇතුව හිරියක් උන්වහන්සේගේ දිවහන යොමු වෙන්නේ නැතුව ආරාධනා වෙයි. අන්න ඒකයි මේ කරුණ වේකේ බලවත්. දැන් යවහාල් වර්ධමි තුමාගේ ජීවත් වුණා විසුණුහන්සේලා 500ක් ඉඳලා කළා. තරගම්මාන පස ආරාධනා කරේ. යකෝ මේ කොහෙන්ද දැනෙන අමුතු හාමුදුරු කට්ටියක් ඇවිත් ඉන්නවා. දැන් හරි අමුතු බුදුම කෙනෙක් ඉන්නවා නේද? බුදුම ලක්ෂණ. හරි මාන්තයි. කවුරු යම් කතා කරන්නේ ගාමි හෙලිලි එකක් කියන්නේ. තුමාසෙද? අද වෙන එකක් එපා හාමුදුරු කෙනෙක් ඇවිත් මේ කැලේ ඉන්නවා කියලා අරගෙන ගිහින් ගාමි මිනිස්සු යනට හාමුදුරු කරා. කවුරු මේ ඇවිත් ඉන්නේ? විතුන් හන්දලා 500ක් කියලා බුදුන් වහන්සේ කැලේ වගේ ඉන්න ප්‍රදේශයේ. තුමාසය ගැන එක ඉන්නේ කවුද කියලා බලන්න ආවා. අර තපතු බල්ලෝ කියන්නේ අපේ වලුනේ අර ගියේ මේ විලඳු අර යවාරන් ගියා මේ අතේ ආහාර අතේ ආහාර ආහාර ගන්න යව ගෙනින් දුන්නා ඒගොල්ලෝ නේ යවහල් ටික දීලා ඔය ටික අමරගෙන බලන වගේ ගියා තුමාති තුමාති වෙන්න ආරාධනා කරන විදිහට හිත වැඩි ආරාධනා කරා අනේ බුදු පියාණන් වහන්සේ පෙර බුද්ධ ශාසනයේ ආර්ය සාතන් වහන්සේලා දුක් කිව්වා දුක විගා ගන්න එපා යව කා කියලා ඔහුට දුක් කිව්වා යවකාපියව කියලා හිතා කරපු ආර්ය උපවාදයේ තේදී තමයි උන්වහන්සේ යවකන්න සිද්ධ වෙන උත්සාහ වුණේ. අපිට මොනවද කතා කරන්නේ? අපිට වෙන්නේ මොනවද? අපිට දැන් බුදු පූජාවක් තියලා බෝධි පූජාවක් තියලා අපි ලිඩිය අරගන්නයි අපිට හරදේ අරගන්න. පුළුවන්ද? එහෙනම් ලෝත්‍රා බුදු විලක් බැරි වෙනවා යවකාපියව කියලා කරපු අපවාදී අපි උදානේ දෙන්නේ. දවකන්නම සිද්ධ වෙනවා උන්වහන්සේ. මේ අන්නේ වාගේ. බලන්න බෑ. ඒක නිදු විහිත් බැහැ. දෙන්න හිතෙන්නේ යන්න හිතෙන්නේ කවුද කියලා බලන්න හිතෙන්නේ අන්න ඒකයි තමයි මේකමදී අපි දකින්න ඕනේ ධර්මයේදී දකින්න ඕනේ එහෙම වෙන්න හේතුකාරිය මොකක්ද ඉති පියාණන් මහත්මිය දේශනා කළා මෙන්න මේ හේතු මේක වෙයි ඊට යන කයද වෙන්නේ නේද මේ බුදුරණන් මහත්මිය අකම්පිය කර්ම කාට මොනද ඒක ඒක ඒක තමයි නිර්මිත කරලා කර්ම කාගේ පැලයන් හදාගන්න ඒක මොකද කුංචිකාබන්දි වගේ දුරකට. පැණියේ රෝගීකට මොන වේදක්වත් නැහැ. අසුචි වර්ගයේ මේ දදින්න තිබුණා. ඒක පිළිගන්න. වගේ අවස්ථාවක් මේක කියන්නේ එහෙම අවස්ථාවලදී මේ જાති විපාක ඉවරයි. ලෝකාදී අවස්ථාවක් අපි තමයි topic කියලා දෙන අදින කුප්පක වගේ විතරක් ලෝකයක්. අද අනාථ කියන වචනේ තරගන්නේ ඒ වගේ ඉතරා සීමා කා තුල ගන්න බැරි කී විස්තරේ වැටුණා. මොනෝ විසක්නකවා දැක්කා. එහෙම කියන හඳුන්වන්නට අනාථය කියන වචනේ කියනවා. අපි අනාථය අනාථය කියලා අර්ථ කියන අපි ඔක්කොම පතර ඉන්නකම් අනාථයි. පතර ගමන ඉන්නකම් අනාථයි. අරිහත් ඊටපත් එකම අනාථ ගමන ඉවරයි. අනිත් අනාථ නැහැ කියන්නේ අන්ත අනාථ කියන්නේ. සමාජ අනාථ වලදී වායු ලෝකයේ මොකක්ද කරන්නේ ඒක අනාදයි. ඒක අරහන්ද. පුළුවන් ඒක හොඳට කියනවා. දැන් තියෙන්නේ දැන් පිට තමයි දෙන්නේ. ඒකයි අනාපයි. නා උතර පැහැදිලි මුන් ධර්මයෙන් වැටලා. අසුරට වලදී ඔය පොඩ්ඩ ඇති නිවන් දකින්න. තේරුම් ගන්න කිව්වා. අන්තිමයි කියන එක ඇත්ත. ඒක බොරුව කියන අදහස ගන්න අපි වරවත් ගියා පුස්තකපත් කරනවා. ඒකම ඇත්තද? දැන් තියෙනවා කොහොමද කැමති? ඒකම ඇත්තද? කැමති නැති එක දුක. ඒකම නේ දුක. ඒකම තේරෙනවා. කැමති ඇටි එකක් ඔය කොහොමද? නෑ ඒවා අල්ලනවල හොඳයි කියන එක ගෙවිලා යනවා. නරකයි කියන එක එනකොට. නෑ. එන එක නවත්තන්න බැහැ ගෙවිලා යන එක නවත්තන්න. හේතුඵල වශයෙන් මේනවා. හේතුඵල වශයෙන් ගෙවිලා. එහෙනම් හොඳ එක ගෙවෙනකොට විතරයි. නරක එක එනකොට විතරයි. පවතිනවා. හොඳ එක නොපවතිනවා. දැන් පැවතුන එක නොපවතින තත්ත්වයටපත් වෙන ධර්මතාවය. හටගත්තා වෙනවා. හටගත්ත එක විනාශ වෙනවා. උපන්නාගේ වතන විනාශ වෙනවා. ඒ වැඩි ඔය අතරේ දුකේ දුලේ ඉඳන් දුක විදිනවා. තමයි කියන ගුරුට උදාගෙන දෙන්න කරුණ කිව්ල. අනි කිව්ල කියන්නේ. දුක විදිනවා. කොහේ බැලුවද මතා යම් තරමක ආසාවෙන් අල්ලගත්ත මේ තරමට. අනි කියන්නේ ලබා ගැනීම තාම සියුම් දෙයක්. අපි ලෝකේ තේරෙන්නේ අපි නම් ආසාවෙන් අල්ලගන්නේ මොනවද කියලා අදහසක් ඒ පාරේ ඉදුණු. අපි ඉදාගම හොඳට අපි ලක්කිසි ආකාරයෙන් අපි දරුවෙක් නැතුව හරි දරුවෝ ඉන්දියාවේ හරි ගමන් කරනවා. කොහේ හරි ඉන්න දරුවෙක් කරන හදාගන්න. දරුවෝ. දැන් දරුකමන හදාගත්ත දරුවා කවදාවත් ඉඳන් හරි නැහැ අකාලේ මරන. එනවා කපාවස්සක් අපි කපාවක් අපි හදාගත්ත දරුකමන දරුවා. ඕම ඉඳලා ඉඩක් හැදිලා කාගේ ළඟ බලන්න. දැන් අදන්නේ නැති දුකේ නැති තමගේ දරුවා නුඹන තමන් හදාගත්තා මගේ දරුවා කියන හැඟීමක් ගන්න. නමුත් ওই දරුවා අපි හදාගත්තේ නෑ. එහෙම හදාගන්න දුන්නේ. නමුත් ওই දරුවා වෙන කොහෙන්ද ඒකට මල. අපිට පස්සේ දින අපි ආරම්භ කළා. ළමෙක් නේද? ඉදී වෙන්නේ. කොහේ? ඒ මුත්තු කලක බලලා නැහැ කොයි පොළු වැහෙන්නේ යනවා තමයි. දැන් බලන්නේ මම මොනවද ඉවරක් එක්ක නැති. ඒ ධර්ම අපි හදා ගන්න එක. අපි ධර්මයේ කරන්නේ. ඊයතේ දිනු මේකට වෙලා. දැයිනි ඉහත වැටෙන ගාන අනේ මගේ රත්තරන් කොල්ල. මොකද මෙච්චර කරලා දුන්නා මෙච්චර වැඩ කරලා මගේ දරුවා වගේ නම්. ඉතින් මොකද වෙලා? ඇත්ත මොකද? අර වලින් අපි අල්ලාගත්ත දෘෂ්ටියේම පුත්‍ර තේරෙන්නේ කියලා කරන පුත්‍ර ඉස්පාරය. මෙන්න අවිද්‍යාව ඉස්පාරය. අවිද්‍යාව ඉස්පාරය. එකම ගමේ ඉන්නවා. අපි ඉරමු කොමාව. දරුවන් ලැබෙන්න ඉන්න අම්මලා ඔය දෙන්නට දරුවා හම්බෙන්න පිටුව ඉස්තිදාට එකම දාසේ ඉන්නවා. ඔය දෙන දරුවෝ දෙන්නේ සමන පිළිලවන්න දෙන්නේ. අපි ඉරමු කොමාව. අපි අම්මට වෙච්ච නෑ අම්මලා දෙන්නට වෙච්ච නෑ වෙලා. අර විද්‍යාවේ තියෙන කට්ටිය මොකද කරන්නේ? ඔය දරුවා අරගත්තා වේදුවා හොදලා ගත්තා අද නොකලා කරගෙන ඔය මම ආගෙන දාලා අම්මයි උත්තර ලියලා වරුවෝ පිටවට දරුවා ලබනවා. ඒ මේ අහවල් එක නම් කරනවා මේ අහවල් එක නම් කරනකොට පිටත් පිළිනවනවා කිසිම ගානක් නෑ ඒකත් පහන් යන්නේ. ගත්ත නම්බරේ අධික කරේවා නම්බරේ නම්බර අම්මාදී එකකට කරේවා නම්බරේ නම්බරේ බලලා විදියට. හැබැයි මොනවා හරි ප්‍රශ්නකින් වැරදිලා. අර නම්බරේ වැරදිලා ගැටගෙන ඉන්නේ. දැන් අම්මා දන්නේ නැහැ අර අනිකා දන්නේ නැහැ. ඒ නර්ස්ලා විද්‍යාවිත දන්නේ නැහැ ડોක්ටර්ලා දන්නේ නැහැ. දරුවා ගෙනහලා මාරු දෙන්න අතිවර අපේ අවස්ථාවක්. එයි මගේ උදා මගේ උදා කරලා අල්ලපු වැඩේ ඉන්න කෙනා විතර මේ මේක ඉන්න කෙනා විතර ඒ යන්නේ. දැන් දෙන්නම හදාගෙන ගෙදර ආරම්භ. ඩාක්ටර් ළඟදී ගෙවල් දෙකක් තියෙනවා. දැන් ওই ගෙවල් දෙකේ පුංචි ළමයි ඉන්නවා ගෙවල් දෙකේ නන්දු. අපි දුම් හිතක් නෑ. පන්සලට පස්සේ කරා. අන්න අර ඉස්කෝලේට බයි කියලා දෙනවා. අපි ඉස්සර නෑ කියලා ඉස්සර. ඉතගෙන තියෙනවා වයිස් දාලා බයි කියලා. යා උගත කරගෙන. කලින් අපි දරුවෝ දෙන්නේ. දැන් ඔබට ඉදිරියට යන්න ආරම්භ ළමයි දින ශ්‍රී ලංකාවේ ඉතින් හිතතු අරගෙන ආගත්තා ඒ ළමයි පුතා අර පුතාගේ හිතාගෙන ඒ ගෙදර පුතා මේ ඉන්න පිටින් එක ඉතින් ඒක කියන්නේ අල්ලපු ගෙදර පුතාට කියන්නේ මගේ පුතා කියලා දැන් කියන්නේ ඉතින් අර පොළහල් කෑදලා ගිරින්න දැන් මේක අන්තිරගෙන ආවා දැන් මේ කාර්යසත් මේක ළමගේ බලයෙන් ගන්නවා එහෙම එයාට මේ කියන්නේ එහෙනම් මෙතන තිබිලා තියෙන ඇත්ත වශයෙන්ම දරු දෙනේ හතර තිබිලා තියෙන දෘෂ්ටිය. පණිකරන දෘෂ්ටිය. මගේ පුතා කියන දෘෂ්ටිය මේ තියෙන්නේ. ඒ දෘෂ්ටියේ තියෙන ඇලීම තමයි මගේ පුතා මගේ පුතා කියන එක ඇලීම. මගේ පුතා විලාපකාරී කර දැන් වෙනස් වෙලා තියෙනවා දැකලා ඉතින්. හරි. පහව. දැන් වැඩි කුදුයි. අදලා හැබුරු උන්හන් පාපලා නේද? ඔගිකා විදිහට. ඔගිකාට ලබගේ විදිහේ වෙන එක ගැන් දෙන අනිකට කොහොමද කියලා දෙන්න. අර මගේ පුතාට අන්නේ කිව්වා දෙන්න. බලමු මොකද කරන්නේ? මොකද කරන්නේ නැහැ විරුණා මැරෙන්න ඉතින් අවශ්‍ය. හරි ලක්කේ නෝ නෝ නෝ වෙනිකක් දැක්කේ. ඕකේ මරතුල. ආගෑ දැන් පිළිදෙලා. ආලු පිටේ හදලා. කොහොමද කියනවා? දැන් යථාර්ථයට වෙච්චි. දැන් මේ මිනිස්සයා කොහොමද දකින්නේ මිනිහාගේ තියෙන කුස්සියේ තියෙන ආසාව විලා. මගේ නිසාද මේ මිනිහට ආසාව වෙන්නේ. මගේ තියෙන කුස්සියේ. දැන් කුස්සිය අරනට පස්සේ මගේ පුතත් වෙලයි මමත් වෙලයි. මම කියන එකෙන් බැඳලා නැහැ. මගේ දාන්නේ එක බැඳලා නැහැ. මගේ වීදුර කියන එක බැඳලා නැහැ. මගේ සල්ලි කියන එක බැඳලා නැහැ. බැඳලා නැහැ නේද? අන්න තරතුම තියෙනවා. ඔය සැලසුම ගන්න වෙනසක් දැනගන්න ඕනේ. අපි මේ තණ්හා උපාදාන කියන වචනේ තිබ්බා. අපි දැකලා නැහැ තණ්හා කොතනද වැදිලා තියෙන්නේ. මම නම් පොට්ටකව තණ්හා නැහැ. තව දන්නේ. අපි නේ පිළි තණ්හා. ඉතින් බලන්න ඔය තණ්හා ඔය නැති. ඊපරක බෑ. ඉතින් ඔබ ලොකු වෙන්න ඕනේ. මගේ කියනකොට තණ්හා නේද? මෙහෙමයි මේ ලෝකේ ස්වභාවය. එක ගෙදර ගෙදර අපිට කරා අල්ලපු මිනිස්යාගේ වත්ති කියන කැලලක් අල්ලගෙන රෝක් වගේ නිය. ඒක බුද්ධට ගිය. ඒක ඒක ඔවුන් අදුදා. තමයි වත්ති මොනේ ඔක්කොම ගියා ඔවුන්. ඒ මම ලොකු හංගලා තියෙන ඔක්කොම මොකද දන්නේ. අහලා තියෙන ඔරෝ. ඒක කියන්නේ බලන්න. ඒක ඉස්සරහට ඉන්නත් දාන දාන දැන් අපි යමු. දැන් කොහොමද කියලා ඉඳන් නැතුව දාන අරගෙන කරලා මම ඔක්කොම මැල්ල ගියා පොඩ්ඩක් මාරුවක් කරනවා. අපි දාපු එක. ඒක කර්ම විපාක ගැන මොකද කරන්නේ? අර නඩු දාලා තියෙන අනික් කට්ටිය විතර ගැන තියෙන වැඩි උපන් දරුවා. අවුරුදු 25ක් 30ක් 35ක් නඩු වෙනවා කියන්නේ. ඉතින් අපි කට්ටිය කරේ. ඔයාට ඉතින් මොකද වෙන්නේ? කර්මය වෙලා ඒක රහාල බදිනවා නඩු වෙනවා. එනි ඉස්කෝලේ ගිහිල්ලා ඉන්නේ විශ්වවිද්‍යාලයේ වැඩිමත් කෙනෙක් ආවම දැන් බලනවා දැන් යන දැනුවත් මිනිහ අපේ නළුවා කියන අරුණ දැන් බලන නළුවට ඔක්කොම කොහෙලා බලලා බලලා කමින ඕක කිව්වෝ අන්න අරුණේ නාගිය ඉන්න කාලේ පෙරබැලිය අහු දැන් කවුද නාගිය මම මොකද දැන් දන්නවද මේ අන්න අවිද්‍යාව ඇත්ත වෙන්නේ තමයි පෙරබැලිය තියෙන්නේ ඔය නාගිය ඉන්න කාලේ ඔය රොතු නිලා අර කියලා නේද දෙන්න දැන් මොකද කරන්නේ එහෙම කියලා දැන් ඉදාගේ පුතේ දෙන්නේ කවුද එහෙම කීක පණයන්ද ඔය අනිත් කෙනෙක් ළමින්ද මනින් දුන්න කියලා විලාස කරලා දෙන්න හදලා. දැන් අනිත් කෙනෙක් මෙහි ඉල්ලම් කරනවා. උන්ට නඩු නෙමෙයි යෝගයට අවිද්‍යාව නාටි අවිද්‍යාවම කිරිලාව ගන්න නවත්තා. එහෙමත් මේ නාටි කවුද කියලා කවුද කියන්නේ. තමන් බෝදන්න. දැන් මේ ඉතින් දැන් අනිත් කතා කරා. කාර්මික ලෝකෙ අපි ඉන්නේ කතා කරනවා ජාතිවාද. කතා කරලා කියන දෙවලට කිව්වම ඒක බලන්නයි රාහුලිය වෙලා මෙතන මැද නැගිලා අර අපෝපාදී වන් යමල ගෝම එක වගේ ඉඳලා තින්නේ. අලනායි. දැන් ඒකත් මෙහෙම මේ ඉතාලිය ආදාවි ඉස්සරහ දෙන දැන් ඒකයි. තව තව පහල අපි දැකලා ඒකත් උණු කරා. ඊට පස්සේ මම පූජා කරලා ඉතරේ. දෙබලුනේ මට වේලා ගණියව කියලා කෑ ගහලා උඩ බැලුවා දැක්කම ඉතින්. සිංහලයා ආර්තිය උකිට. ඉතින්. කවුරුනි දැක්කේ? ඒක තමයි කියන්නේ මේ ලෝභය දෘෂ්ටිය නිසා ජාතිවාදය හදාගන්නේ. ඒ දෘෂ්ටි එක්කම කුලවාද හදාගන්න. ආගම්වාද හදාගන්න. වේද හදාගන්න. නමුත් මිනිහා දන්නේ නැහැ මිනිහා බැරි බැරි කර්ම විපාකේ ගෙවන කොයි කොයි දේ උපදිනවා. ඕකම යනවා. ඊටකලන් ඔක්කොම හදලා. මණිකාට නීලාවේ පුද්ගලකට ගායිලා හොල්ලලුට මහා ආමහත්ය ගායිලා. බලු වැඩ කරලා මැරලා එකම් බල්ලෙක් කියලා. ඔය විදිහටම බල්ලි බලුකෙක් කියලා. කාටහ ඇවිල්ලා එනකොට මොකද කරන්නේ? ඒ වෙනදාට එනකොට මණිකාට ආමහත්යද උඩට ඔගේ සංසාරෙ උඩට ඉදිලා බැරිලා ගොඩ වෙලා ඉන්න එක අපේ කරා අර බලලා මොන්ද බාහිර ගන්න ගහයි ගහ ආයි නැත් දාලා ලාම්පු වගේ දහස් ගන්න බැටරි උඩට වගේ විකිය දුරන බකරයි ආයි ගත්ත වත්ත හතර මාසෙ ඉන්නේ නැහැ බාහිර නමුත් බලන්නේ උඩට දෙකී ආම්පුත් දැකි බලවන්න තිරාම වටි අර සෝනිය බලන්න ඊට පස්සේ අර කුරුදරය කියලා නම් ගස් අතේ වහු ගන්න ඉතිරිලා කනවා තවදි විතරම ඉලාකෝ දෙකෙන් නැගලා ගාතරයි බුලතර කරගෙන ආමාතයෙන් ගාතට ගැලවෙ ඉන්න බුලත් කියලා වැඩන කාර්ය ಜಾති ಜಾති තාත අපි උඹලි අපි ළඟම උඹලි හදයි ඉස්සරහ කරනවා ඒ බලුලක් කිව්වට බල්ලි කියලා පුදාලා හදන්න දෙන්නේ උඹලි පතරනවා ඊට වලේ නැහැ අවදන් කි පුදාලා එන්නේ පුදාලා එන්නේ ඉස්සරහ දාතයි තාත්තව දාන දැන් මොකද? ඉතන පරදිලු දැන් තවත් තාත්තව දාන්න හිතනවා. ඉරාලේ මතු කපලේ දාන විතරයි. තාත්තව දාන්න ආවුත් එකට පුදාන ඇතුළු තාත්තව. යාළුවෝ කියන්නේ ගියා බල්ලක් කියලා තිබුණේ. දැන් බල්ලට තව දැන් දෙන්නේ. ඌවල යන අයිත් කියන්නේ දාත්තක් කිව්වා හිතනවා. තාත්තව දාන්නවා මම. තමයි අර කිව්වා බලලා හරියන්නේ නැහැ වැඩි. හරියට කියනවා නම් මේ කියනවා කොහේ වෙන්නේ කියන්නේ. පිළිකරන්නේ නැහැ. හොඳ කැටි ගන්නනේ පොල් ගහලා පොල් ගහලා පොල් ගහලා උඩ ගහලා ඉඳලා තාත්තා රාජ්‍ය හඳනවා. තාත්තා මොන බලයේ කියලා කියන අනුබලනවා. තාත්තා නිවන් දකින්න. දැන් අදාළ පිළිදෙන. බලපෑම් පිටා මක්කට කන්දා කියලා නම් ගහලා දිනා උඩ. දැන් මුදලම පටු යන ගමන් කන්න පිටට ආපිට. දන්නවා. මෙන්න අවිද්‍යාව. ඇතදී. ඔබ තමයි යථාර්ථය දකින්නේ. මේ මෙහෙම අපේ ලෝකයේ ওই જાතිය ජීවත් වෙනවා. දුක්ඛ පැත්ත හැඟවිච්ච පැත්ත මේ. මේ පැත්ත වෙන්නේ. ඕක තමයි අවිද්‍යාව. අවිද්‍යාවයි මොහේ මොහාන්ධකාරී කියන්නේ. අවිද්‍යාව අන්ධකාරය. මොහේ අන්ධකාරය. පටලවා. වැහෙන ඇත්ත වෙන්නේ. ඉතින් අපි කරන්නේ මොනවද කියන එක මනස්ගත කියලා දකින්න. කියසක් පහළ වෙච්ච කාලෙක බලන්න පුළුවන්. බැලුවහම අපි යන ලෝකෙ දිහා අපොච්චීමේ ලෝකෙ හරි විද්‍යාව කියලා දාගෙන යන්නේ කොහෙද? මොනවද කරන්නේ? අවිද්‍යාව තරම කොච්චර විඳලා තියෙනවා? ඕක දකින්න. කාර්යගත ගන්න හිතේ. ඒ බඳු රෝගී දෙක කරලා හිතේ. අම්මා වෙලා පිටු වෙලා දරුවෝ වෙලා එක එකට එරු කරලා හිතේ. එරු කළ සාහනයක් වෙනවා කියලා හිතේ. හිතේ හිතේ. කරගත කර්මශක්ති කර්ම තමයි විපාක. කර්ම විපාකේ ණයක් විමුක්තිය නිගා කරගෙන කියන්නේ විපාකෙ දෙන්නේ නෑ. එකකින් විදිහට හතර හතර සමන්ගේ දරෝගදී. ඔකත් යාත්‍යාත්‍ය ප්‍රතිපද ජීවිතාන්තයට විවිධ යන්නේ කියන්නේ මොනවාරි මොනවා කියපු විදිහට ඌේ ඒක එළු ගත්තා ඌ එතනින් නම් බැරි නෑ උඹ නිකන් තමන්ගේ දරුවෙක් වනතරස් මේ පිටි ගන්න ගමන් ඉස්සර අර උදාගේ මද කියන බලාගන්න ඕන දැන් බොරු ගාතිය මතල කරගෙන මේ එළු ගත්තා මේ මස්තියාගේ උදාවලා වමනේ අද වෙන්න දිනු පෙරපෙගේ මස්තියා ඒකත් එන්න දවස් පාරයි ඊට පස්සේ මේ සත ඉවරෙනකම් අර අම්මයි තාත්තගේ දේවල් ඉවරෙනකම් මොකක්ද ගහනවා අල්ලන්නේ අර කරපු පාඩය ගන්න උන් ඒකල උන් ලබා ගන්න එක ඉඩ කරගන්න. අම්මලා දෙනා රාතවත් කරනවා. ඉවත්. කවුද කියන්නේ දන්නවා. කවුරුත් කරගන්නේ අදුම කරන්නේ. නොදැන කරගත්තේ විපාකේ. මෙහෙම විපාකයකට ගෝචර වෙලා තමයි අපි මේ සතර ගම්මේ පංචේන්ද්‍රියකින් බල බල යන්නේ. පංචේන්ද්‍රියට ගෝචර වෙන්නේ ඉන්න කර කර ඉගෙන කර කර සතර ගමනක් හදාගෙන යනවා අතුම කරපුවා විදිහට. අවිද්‍යාව පත්‍යයෙන් ගිහිලා මොහ පත්‍යයෙන් ගිහිලා ඇත්ත පේන්නේ නැති බොරුවට දුක් වෙන්නේ, ශෝක වෙන්නේ. අඬා හදාගන්න හද හදා ජීවත් වෙනවා. ලොකු වෙන්න හද හද ජීවත් වෙනවා. කොච්චර ගත්තත් මම ඥාතිවල 60 බිල්ලයි හොට 20යි ඇවිල්ලා දැක්කේ. අනියකවල දීපයක් අත දුන්නා. ඒක නම් නැතර. වෙවුල වෙවුල විතර දීපයක්. ඊයත් විතර ගා බොහොම දුරා. තව එකක් අතේ සද්දය හොයනවා නේද? අතගාන පිටුනේ. ටිකක් ගන්න වෙවුල විතර. මම මැරි දැනන්නේ නැහැ ඉතින්. ඒ වුණා බලාපොරොත්තු बहुत गाँव वाला अपने माप को किसी भी කොහි යන්නේ කොහි ඉන්නේ කොහි කරන්නේ දැන් මේක තමයි මේ ලෝක සත්‍යයයි අවිද්‍යාව නිසා මුලාව නිසා ලෝකේ වටිනවා කියලා නම් කියන්නේ ලෝකේ පැවැත්ම හරි වටිනවා කියලා කියනවා හත්තරානන්තර වටිනවා ලම්බුනාම වටිනවා කෝටිපතිකම් වටිනවා ඇමෙතිමත්තිකම් වටිනවා රජකම් වටිනවා ඒක මැරෙන්න